එහෙනම් සාධාරණ සම්පූර්ණ. දැන් මේක කොහොමද සත්‍යන සූත්‍රයක් වෙනතගෙන ගන්න දේශනා මාලාවේ. ඒකේ රූප සංදේශ සූත්‍රයේ දේශනා දේශනාවල ගාමී කටකතාව කියන කරුණ හතරක් ප්‍රකාශ කරනවා. මේ පස්ව ඥානයේ රූපේ ආස්වාදයක් ආධුනිකයක් නිස්සාරණයක් කියන කරුණ. කල්පනා කරන සලා මේ රූප වේදනා සංඥා සංකල්ප විඥාන කියන කොටස් පහේ ආස්වාදයේ ආදීනේ නිස්සාරණය කියන කරුණ උපවල් කියන්නේ. නිසාද වේදනාව ගැන කතා කරන්නේ වේදනාව ගැන බුද්ධඥානන් මහත්මිය දක්වා තිබෙනවා වේදනාව ප්‍රධානාති වේදනාව සමුදයම් ප්‍රධානාති ආදී වශයෙන් වේදනාව ප්‍රතිප්‍රිය වේදනාව සමුදේ වශයෙන් කියන හේතු ලබන්නේ වගේම වේදනා නිරෝධය වේදනාව නිරෝධ ගාමී ප්‍රතිපදාවක් දකින්නේ කියන කාරණය. මේක වේදනාව ගැන අනුකම් විස්තරයක් කරන්න අවශ්‍ය වෙන්නේ මොකද වේදනාව කියන්නේ ඕනම කෙනෙක් ගන්න කාරණා. ඒකේ තියෙන දෙස්සේ සත්‍යනා වේදනාවට විස්තර කරන දොඩක් පාඩයක් තියෙනවා. විඳීමක් තිබෙන නිසා තමයි වේදනාව කියන්නේ. නමුත් විඳින පුද්ගලයේ සිනා කියන නිසා නෙවෙයි වේදනාව කියන්නේ. යම් කෙනෙක් වේදනාවක් විඳින විට ඒ විඳින ස්වභාවයක් තියෙනවා ඒ විඳීමක් තියෙනවා ඒ විඳීමම තමයි කෙනෙක් මම වේදනාව විඳිනවා නැත්නම් මගේ වේදනාව කියලා ග්‍රහණය කරන්නේ ඒ වේදනාවේ පැවැත්ම කර එතන අනුකිතවක් නැහැ නමුත් ඒ වේදනාවේ පැවැත්ම මමය මගේ කියන වැරදි දුක් එක තියෙනවා අල්ලා ගන්න බොහෝ කරුණාවෙන් දන්නා පුත්‍ර වෙනවා ඒ නිසා වේදනාව අවබෝධ කරගatiya යුතු වේදනාව සමාස ධර්මයක් හෝ සමාගේ ධර්මයක් නොවන බව. වේදනම් ප්‍රඥානාදී කියනකොට වේදනාව දතේ කියන එකට වේදනාව විපාකාරයෙන් එකතුන අපි අවබෝධ කරගන්න ඕන. මේ සමතර මේ වේදනාව පිළිබඳ දතේ කර්ම තියෙන එක යන්නම දැනගන්න ඕන. වේදනාව බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී දක්වා තියෙනවා ඒක අනන්ත වේදනාව ස්ථානය අතර යන්නේ කියලා. ඒක නම් මහණෙනි මම ආනන්ද නම් ව්‍යාපාරේ ගැන ප්‍රකාශ කරනවා. මේ ව්‍යාපාරේ තමයි කායික වේදනා චේතස්කන්ධ වේදනා. එතන කායික වේදනාවක් තිබෙනවා මානසික වේදනාවක් තියෙනවා මේ විදිහට වේදනාව කොටස් දෙකකින් ව්‍යාපාරේ කරලා කොටස් දෙකකින් හතර දෙකක් ගන්න පුළුවන්. හැබැයි මෙතන මේ කායික වේදනාව චේතස්කන්ධ වේදනාව කියන විස්තර කරනවා. වේදනාව දැනෙන්නේ හිතට පමණයි. කායික වේදනාවක් දැනෙන්නේ නම් කායික දැනෙන වේදනාව කය අසුර කරගෙන ඇතිවන වේදනාව කායික වේදනාවකින් හඳුනනවා. ඒ සිතනක වේදනාවක් මුලින්ම දැනෙන්නේ දැනගන්නට බෑ. අත්වස්යෙන්ම කියන්නේ සිත තුළ වේදනාව වේදනාව නාම සංදේශය ධර්මය රූප සංදේශය ධර්මය කියන්නේ අර රූප සංදේ එන්නලා වේදනාව ඇති වෙන නිසා ඒකට අපි කියන කායික වේදනාවක් කියලා. සත්‍ය වශයෙන්ම කායික වේදනාව දැනෙන්නේ සිතට එන මානසික වේදනාව. ඒ චේතසික වේදනාව නම් එතන කායික වේදනාව චේතසික වේදනාව කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් කෙනෙක් සිහිනට කලින් පස්සේම කිසිම වේදනාවක් දැනෙන්නේ ශරීරයේ තිබුණාට. ඒ වේදනාව නම් දැනෙන්නේ නැති සිතේ තියෙන ක්‍රියාකාරීත්වය කායිකාලික නැතර කරනවා. ඒකෙන් තේරුම් ගන්න ඕන වේදනාව කියන එක සිත තුළ පවත්නා වූ නාම ධර්මයක් වෙනා කායික තියෙන දෙයක් නෙවෙයි. මේ විදිහට වේදනාව කොටස් දෙකක් තියෙනවා කායික වේදනා සහ මානසික වේදනා. බොහෝ දෙනෙක් මේ කායික වේදනා ඇතිවනාට පසුව වැරදි විදිහට ඒක මම වේදනාව වෙනවා මගේ වේදනාව වෙනවා කියලා ග්‍රහණය කරලා උපාදාන උපාදාන කරනවට අමතරව ඒ වේදනාව කෙරෙහි සමන්ගේ සිටින දුක් අනුන්දිනවා. ඒ කියන්නේ කායික වේදනාවට මානසික වේදනාවට ඇති කර ගන්නවා. එතකොට මේ පුද්ගලයාට වේදනා දෙකක් වෙන්නේ කියනවා කායික වේදනාව සහ මානසික වේදනාව එකට නිසා. නිසා භාවනා කරන බෝධාවතරන් නිසා කායික වේදනාවක් ඇති වෙනකොට මේක මානසික වශයෙන් මේක පිටට බරක් කරගන්නට පිටට වේසක් සුදාවක් කරගන්නට ඒක පිටේ පිටතල පවත්නාව වේදනාවක් කරගන්නට මේක නදාස් කරන වේදනාව අපි හිතනවා ළඟන මම මේ වේදනාවක් විඳිනවා මගේ වේදනාවක් සංසාරෝමී ආදී වශයෙන් ඒක උපාදාන කරගන්නට උපාදාන එනේ විදිත සාර්ථ වේදනා මානසික වශයෙන් උපාදාන කරනකොට වේදනාව තවත් දරුණු වෙනවා කියන්නේ ඒක එතකොට වේදනාවේ තියෙන ප්‍රබලතාවය වැඩි. ඒ නිසා කායික වේදනා ඇති වෙන එක සාමාන්‍ය ඕනෑම කෙනෙකුට සිදුවන දෙයක්. බුදු වුණත්, පතේ බුදු වුණත්, සහත් තමයි මේ කායික වේදනාවෙන් ගැලවෙන්නට පුළුවන් කමක් නැහැ. නමුත් ඒ කායික වේදනාව මානසික වශයෙන් අල්ලන්නේ රහත් එක්කයි බුදු එක්කයි, පතේ බුදු එක්කයි. වේදනාව වේදනාව පාගේ ඇති වෙන්නේ නැතුව නැති යනවා. ඒක නිසා ඒක මානසික වශයෙන් අල්ලීමක්. එතන නැති නිසා වේදනාව උපාදාන කිරීමක් සිදුවන්නේ නැහැ. මේ විදිහට කඩේට ගන්න පුළු වෙන්නට ඕන මේ වේදනා කොටස් දෙක තේරුම් ගැනීම නිසා. අනිත් එක බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා මේ කාල්පෝසින් සහ ධර්ම වේදනා ඇති වෙනවා. ඒ ධර්ම වේදනා ඉවසන්නට පුරුදු වෙන්නට කියලා. උපන්නාන කායේතාන වේදනාන දුක්ඛාන කරණං කදුපානං අසාතානං අමනාපානං පානකරණං අදුවාසක ධාතු දෝෂෝති කියලා. බුදුහාමුදුරුවෝ දක්වන්නේ කියන්නේ ශරීරයේ තුළ ශරීරයේ පහළ වෙන තරුණෝ පසුකෝ වමනාකෝ විදසේ බරහතෝ වෙන දෙයක් කියලා පාන කරන පානේ නිරුද්ධ වෙන පණ නැතිලා මැරෙන වේදනාවක් වුණා අදුවාසික දාති කොහොමද ඉවසන්නට පුළුවන් වෙන තෝරන කියලා අපිට කායික වේදනාවක් ඇති වෙනකොට ඕනනම් මනසින් සිතනවා වෙන දුකක් පුළුවන් ධර්ම වේදනා ගතිම ශරීරයේ සංයම් කරතර කියනවා කියන එක දැනෙන සිද්ධ තමයි. නමුත් ඒක තුන උපාදාන කරන්නේ නැතුව සම්මන් දෝන්න මේ වෙලාවේ සිටින සතුට වෙනට උනත් පුළුවන් මේ වේදනාව මම අල්ලන්නේ කියලා නම් තේන හැරෙන්නට පුළුවන්. ඒ කාලේ දුක් වේදනා විඳිනවා තමයි. මේ සා වේදනා දෙආකාරයෙන් මේ කාම අවබෝධ කරගෙන ඒ අනුව ඒක ජීවිතයට එකතු කරගන්නට බලන්න ඕන මානසික වේදනා අනුනක් කායික වේදනාව මානසික වේදනාව නැතිවම පස්සල ගන්නට කායික වේදනාව පමණක් නෙමෙයි. එතකොට තවත් ආකාරයකින් වේදනාව විස්තරන බුදුහාමුදුරෝ තුන් ආකාරයකින් දුෂ්කෝපෝවන් වේදනාව සංඥාපරයන් කියලා නම් දක්වන්නේ. තුන් ආකාරයකින් මම වේදනාව විස්තර කරනවා. මේ ආකාර තුන තමයි සැප වේදනා, දුක් වේදනා සහ මනස වේදනා කියන්නේ. සුඛ දුක්ඛ උපේක්ෂා මේ උපේක්ෂා යන මඳහක් කියන එක ඒක තමයි අදුක්ඛමත ප්‍රවේදනා කියන වචනය පාවිච්චි කරනවා දුකක් නැති සැපක් නැති කියන එකයි කියන්නේ එතකොට ඒ කායික වේදනාව මේ සුඛ දුක්ඛ උපේක්ෂා වෙනකත් පුළුවන් ඒ වගේම මානසික වේදනාවක් සුඛ දුක්ඛ උපේක්ෂා වෙනකත් පුළුවන් මේ වේදනාවම තව තුන් ආකාරයේ ධම්මතර පස් ආකාරයකින් දක්වනවා ඒ තුන්නාකාර වේදනාවන් තමයි ටිකක් විස්තර වශයෙන් කියන්නේ. ඒ කියන්නේ සෝමනස්ස දෝමනස්ස කියන වචන දෙකක් මේ අහලාදී. කායික වේදනා අපේ දුක්ඛිතේ දුක් වේදනා කියලා කතා කරනවා නම් හිතට දැනෙන වේදනා දෝමනස්ස වේදනාන් දෝමනස්ස වේදනා කියලා කියනවා. එන කායට දැනෙන වේදනා දුක් වේදනා නම් මනසට දැනෙන වේදනා දෝමනස්ස වේදනා කියලා. ඒ වගේම කායික සුඛය සැපයක් කියලා සුඛින්ද්‍රිය කියලා නැත්නම් දක්වනවා නම් මනසට දැනෙන සුවය සෝමනස්ින්දේ නැත්නම් සෝමනස් වේදනාව කියලා කියනවා. කායක දැන් නම් පිටක දැනවත් උපේක්ෂා වේදනාව සාකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ ඒ නිසා ඒක දෙවියන් මා කියන දෙනවා උපේක්ෂා වේදනාව උඩට කියනවා මේ විදිහට සුඛ වේදනා සෝමනස් වේදනා දුක් වේදනා දෝමනස් වේදනා සහ උපේක්ෂා වේදනා කියන වේදනා පහක් වශයෙන් දක්වන්නට පුළුවන්. මෙතන මේ වේදනා කියන වචනේ මේ බොහෝම සුදුමාන්තර ප්‍රකාශ කරන සෙන්දරියන් දුක්ඛින්දරියන් සෝමනසින්දරියන් දෝමනසින්දරියන් උපේක්ෂින්දරියන් කියලා ඉන්දිය ධර්ම සමස්තයෙන් මේක දක්වනවා. එතකොට ඒ අර කලින් කියපු වේදනාවම මේ විදිහට කායික මානසික වශයෙන් ටිකක් විස්තර වශයෙන් දක්වනවා. ඒක වඩා වැදගත් වන ආකාරයෙන් වේදනාව විස්තර කරන බුදුරජාණන් වහන්සේ ආකාර හයකින් වේදනාව මම විස්තර කරනවා කියන්නේ. සත්‍ය ආනන්ද ආකාරයේ වේදනා උත්සාහය පරිහරණය කියන එක දක්වන්නේ. ඒක තමයි අපට ඉතාමත්ම ප්‍රයෝජනවත් කරන්නේ. සත්‍ය සංකප්ප වේදනා, සෝත සංකප්ප වේදනා, ගහන සංකප්ප වේදනා වේවා සංපස්සදා වේදනා, කාය සංපස්සදා වේදනා, සම්මනෝ සංපස්සදා වේදනා කියලා එක කියන්නේ. ඇහැට රූප පෙන්වනාට පසුව ඇතිවන වේදනාව. ඒ කියන්නේ ඇහැට රූපේ පෙන්වනාට පස්සේ ධම්ප්‍රඥානය ඇති වෙන බවත් ඒ ධම්ප්‍රඥානයත් ඇහැට රූපයක් කියන කර්මතුනේ එකතුවට සම්පු සම්පස්සේ දෙන බවත් මෙයාට කලින් අසීතෝරයම ප්‍රකාශ කරන දැනීම කරුණ දන්නා. මෙන්න මේ චක්ක සංපස්සේ නිසා යම් කිසි වේදනාවක් ඇති වෙනවනම් ඒකට කියනවා චක්ක සංපස්සදා වේදනා. ඒ වගේම කන ශබ්දය වුණාට පස්සේ සෝත විඥානය තියෙනවා. කනයි ශබ්දය සෝත විඥානය තුනේ සෝත සෝත සංපස්සේ කියලා කියනවා. මෙන්න මේ සෝත සංපස්සේ නිසා යම් වේදනාවක් දැනෙනවා. සෝත සංපස්සදා වේදනා. කියන්නේ හැද රූපයක් වෙනාට පස්සේ වේදනාවක් දැනෙන්න පුළුවන්. මනස සද්දයක් වෙනාට පස්සේ වේදනාවක් ඇති වෙනකොට පුළුවන් කියලා කියන්නේ. ඒ වගේම තමයි සාංශයට බඳ සුමඩක් ගන්නට පස්සේ සබලාකාරව වේදනාවක් දැනෙන්නේ දිවට දැනෙන කමර රසයක් තුළින්කෝ වේදනාවක් ඇති වෙනකොට පුළුවන්. ආයත දැනෙන විවිධ ස්පර්ශ තුනම මේ ස්පර්ශ තුනෙන් ඇති වෙන ආය සම්පස්දා වේදනාවක් උපදිනවා. ඒ අමතරව මනසට විවිධ දේවල් අරමුණු වීම නිසා මනෝ සම්පස්දා වේදනාවක් පහළ වෙනවා. මේ ආකාරයෙන් වේදනාව කලාකාරයෙන් දක්වන ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වශයෙන් ඉන්ද්‍රියන්ට සම්බන්ධ කරනවා. මේක තමයි ඇත්ත වශයෙන්ම භාවනා කරන කෙනෙකුට ඉතාමත්ම අවශ්‍යම ධාතුක වේදනා කොටස. මොකද මේ තුළින් තමයි සංස්කාර ගමන දික්කෙන ආකාරය බොහෝමක ක්‍රියාත්මක වන්නේ. බොහෝ දෙනෙක් සුඛ වේදනාවට කැමති වෙනවා, දුක් වේදනාවට ගැටෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. මේ චේතනා වේදනාවට කෙරෙහි මුලාවටපත් වෙනවා. ඒ කියන්නේ සුඛ වේදනාවක් තිබුණාම එතන රාගාංශයේ බලනාසන බුදුහාමුදුර දක්වනවා. ඒ දුක් වේදනාවක් තිබුණාම පස්සේ පටිඝානයේ ගලනවා කියලා දක්වනවා. ඒ වගේම දුක්ඛම සුඛේවත් චේතනා වේදනාව කියනකොට අවිද්‍යා සංකේ බලන්නට පටන් ගන්නවා දක්වනවා. එතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සුඛ වේදනාව කියන්නේ කියන රාගාංශය අතහරින්නේ නැතුව දුක් වේදනාව කියන්නේ කියන පටිඝාංශය අතහරින්නේ නැතුව ඒ වගේම මේ උපේක්ෂා වේදනාව කියන අවිද්‍යා අනුසය සම්පූර්ණයෙන් අයින් කරන්නේ නැතුව ඒ වගේම අවිද්‍යාව ඉවත් කරලා විද්‍යාව ප්‍රඥාව උපදවා ගන්න නැතුව මේ ජීවිතයේදීම දුක කෙලවර කරගන්න කියන කරුණ සිිතේ නොවන දෙයක් කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා එතකොට මේ සුඛ දුක්ඛ කියන වේදනාස්කේ පිළිබඳව ඒ පව සමාගයේ සුපතන මේ රාග ආදී අනිත්‍ය ධර්මයන් ප්‍රයාත්මක වන ආකාරය තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒවා බොහෝ දුරට විශේෂයෙන්ම භාවනා කරන අය ගත කර ගන්නට, නැඳ ගන්නට, ඒවා දිගින් දිගට ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න දෙදෙනුදී සම්මත කර ගන්නට පොදු වෙනවා නම් ඒක තමයි හොඳයි. එතකොට ඇහැට රූපයක් දැක්කාට පස්සේ සබ්බ සංකප්පිකා වේදනාවක් ඇතිවෙන වේදනාව විපස්සේ අල්ලනවා සිතින් උපාදාන කරනවා මම දුනා කියලා හිතනවා මගේ වේදනාව කියලා හිතනවා ඊට පස්සේ වේදනාව තව තවත් ඇති කරගන්නට ආසාය ඇති කරගන්නවා. ඒ ආසාය ඇති කරගත්ත නිසාම ඒ වේදනාව දින දින යම් අරමුණක් තියෙනවා නම් ඒ කියන්නේ වේදනාව දින දින රූපාරම්මණයක් තියෙනවා නම් ඒ රූපාරම්මණය ලබා ගන්නට, ලබා ගන්නට නොඑක ආකාර කටයුතු කරනවා, පාරමිතාවක් කරනවා. මේ ආකාරයෙන් මේ වේදනාව උපාදාන කෙරෙන නිසා සංස්කාර ධර්ම ඊට පස්සේ ගන්නේ බලන්න පටන් ගන්නවා ඒ ගැනීම නිසා සංසාර ගමන දිගින් දිගට යනවා. කනට සද්දයන්කට මේ මේ විදිහටමයි සද්දයන්කට පස්සේ ක්‍රියාසිත ක්‍රියාත්මකවන ඒ සම්පේ දිනේ කර්මන් හැදීම අපේ කර්මන් ගැටීමක් තියෙනවා. ඒ ගැටීම ඇත්ත වශයෙන්ම අපේ රූප සද්දාගේ අරමුණු කියන ගැටීම ජනිත වන්නේ අර වේදනාව විකත වේදනාව විදිහට කියන කැමැත්ත නිසාම සංහාව නිසාම ඔය දුකේ විඳින්නට කැමැත්තක් සංහාවක් වෙනවා සංඝාසාවියක් තිබෙනවා ඒ නිසා දුක් වේදනාව විඳින්න කැමති දුක් වේදනාව නැති කරගන්නකට අපේක්ෂාව සංහාවක් තියෙනවා මේ විදිහට කටිගාංශය නැත්නම් දුක් වේදනාව කෙරෙහි දැකීමක් දැකීමේ බොහෝ විට උපවේදනා කරේ කියන ඇලීමයි ගතින්න හිතතුලින් කායයේ ඇති නිසා. මේක නිසා ප්‍රකට නොවන්නට පුළුවන් නමුත් අනුසේ ධර්මයක් වශයෙන් සිතතුල තැන්පත් වෙන ක්‍රියාත්මක වෙනවා තැන්පත් කරන්නේ ක්‍රියාත්මක වෙනවා ඒ ක්‍රියාත්මක වෙනකොට අර දුක් වේදනාවෙන් පැටලියක් ඇති වෙනවා අනිත්‍ය අනුසය කියන එක අදුක්ඛම සුඛ වේදනාවෙන් බලනවා කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ සුඛ වේදනාවට ඇලෙන කොටස් අවිද්‍යාව ඇති වෙනවා. දුක් වේදනාව කෙරේ ගැටෙන කොටස් අවිද්‍යාව ඇති වෙනවා. ඒකම තමයි මේ සංස්කාර වේදනාව, දහස් වේදනාව ආවසපස්සේ සංස්කාර වේදනාය සමුදයන් සත්කාරණන් සත්පාදන් ආදී වන්ත නිස්සාරණන් නප්පදානා කියන දක්වන පරිදි ඒ සංස්කාර වේදනාව පිළිබඳව ඒ සමුදය දන්නේ නැහැ. ඒකේ වේදනාව නැතිවම දන්නේ නැහැ. ඒකේ තියෙන ආස්වාද ආදීනේ නිස්සාරණාදී සම්බන්ධන්නේ නැහැ. සත්‍ය අනුගාමිකව අනිත්‍යයේ නිස්සාරයෙන් නිරුද්ධ වෙන්නේ සිදුතර අවිද්‍යා අනුසය බලන. සාමාන්‍ය උපේක්ෂා වේදනාව ඇතිවෙන හේතු තියෙනවා. ඒ හේතු තමයි ප්‍රධාන වශයෙන් සුඛ වේදනාවක් නැතිකම හෝ දුක් වේදනාවක් නැතිකම. මේවා මේ කියන්නේ සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් නැතිවම එක් හේතුවක් වෙන උපේක්ෂා වේදනාවක් තියෙනවා. ධනතර සමාන්ගේ පිටුපොළ පහළ වෙන නාම ධර්මයන්ගේ ස්වરૂපය මත ඒ කියන්නේ සමාන්ගේ පිටේ ක්‍රියාදාමයෙන් මත උපේක්ෂා වේදනාව කියන ඕනම අරමුණක් එන්නේ. මොකදින් පිටේ සමාන්ගේ ප්‍රඥාවේ ගුණෝ අදුලෙන් භාවයෙන් මත උපේක්ෂා වේදනාව කියන විඳාසාවෙන් මේ උපේක්ෂා වේදනාව කියන හේතුව. ඉතින් මේ උපේක්ෂා වේදනාවට බොහෝ දෙනෙක් බලන් කරන එළු කරන්නේ උපේක්ෂා වේදනාවේ අර පිට පිනවන ගතියක් නැති වුණත් අර දුකින් මුදවන ගතියක් තිබෙනවා දුක් වේදනා නැති කරන ස්වභාවයක් තියෙනවා ඒ නිසාම ඒකවත් නිවීමට කනස්සක් ඒකවත් ඇති කියලා කනස්සක් කියනවා උපේක්ෂා වේදනාව කියන්නේ නම් කිසි කෙනෙක් දෙයක සංහායතන එකට ඇතුළන්නේ අනිවාර්යයි මේ විදිහට මේ වේදනාව මේ අහකරන ඒ දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් අරමුණ අරමුණ හඳුනාට පසුව ඒ වේදනා උපාදාන කිරීම තුළින් ඒ කියන ලද ආකාරයෙන් අනුසය ධර්මයන් ක්‍රියාත්මක වීම ඒ අනුසය ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම නිසාම සුපතුනේ දීකාකාර සතරාපතන චිත්ත සංස්කාර ධර්මයන්ගේ ධනමය වීමක් සිදුවන නිසා සංස්කාර ධර්ම දෙකෙන් දෙකට සිදුවෙනවා. කොහොමද නැත්නම් දෙකෙන් දෙකම නැරියන්නට සිදුවෙනවා. ඉතින් මේ සත්‍යය හරියට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන දෙන මේ වේදනාවේ ස්වરૂපය. සංවේද සැප වේදනාවක් මේ දුක් වේදනාවක් නඳහත් වේදනාවක් කියලා දැනගන්න කරුණම නෙවෙයි මේකේ අවශ්‍යතාවය. ඊට වඩා ගැඹුරු අවබෝධයක් වේදනාව ගැන තේරුම් ගත යුතු විශේෂයෙන්ම ඉගෙනගෙන මාර්ගඵල ලබා ගැනීමට බලාපොරොත්තු වන අය වේදනාව කෙරේ තියෙන සංග්‍රහය අයින් කරන්නට මෙන්න එතකොට වේදනාවේ යථාර්ථය යථාපරිදි අවබෝධය ගිය යුතුමයි. ප්‍රඥාව තුළ දැකීම මම සාමාන්‍ය පොත්වලින් ලෝකයා දකින ආකාරයේ වේදනාව කෙරෙහි ඒ සුදුපටි දැනුමක් සබාගෙන වේදනාව කෙරෙහි කියන අනුසේ ධර්මයන් එකතු කරන්නට හැකියාවක්. ඒ නිසා වේදනම් ප්‍රඥානාදී කියන්නේ තාම ලැබෙන කරුණක් බුදුහන්සේ දැක්වෙද්දී ඒ වේදනාව අපි අවබෝධ කරගන්න තියෙන ඉස්සරහ. මේකේ ප්‍රකට කනට මාතේක දිනක ශරීරයේ මනසට දෙන මුලියන්ට අරමුණු හමුනාට පසු වෙන වේදනාව නම් දහාකාකාරයෙන් ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන අන්තරසතේ වේදනා සංඥා පරිවර්ණය කියලා. වේදනාව දහාකාකාරයෙන්ම මම කියනවා ඒක. එතනකට පෙනෙන දුකේම දැක්කාට පස්සේ සුඛ වේදනාවක් ඇති වෙනකක් පුළුවන්. දුක් වේදනාවක් ඇති වෙනකක් පුළුවන්. නැත්නම් වේදනාවක් ඇති වෙනකක් පුළුවන්. වේදනාව තුනේ සමස්තය වෙනවා. මේ විදිහට කනකනාපයේ මුලද ශරීරයේ මනස කියන ඉන්දිය ඔක්කොටම ඇතුළව හරිම ගත්තොත් වෙනවා. එක එකෙන් විදිහට තුනසනාට පස්සේ වේදනාව 10000 කාලයක් වශයෙන් දක්වන්න පුළුවන්. එතකොට මේ වේදනාව 10000කට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරපු එක වචනයක් තියෙනවා. ඒක තමයි අත්‍යවශ්‍ය මනෝපරිචාරය. අත්‍යවශ්‍ය මනෝපරිචාරක දේශිකම්මාන කියලා බුදුහාමුදුරුවෝ වෙනස් සූත්‍රවල දක්වන පාඩකෙනවා. මනෝපරිචාර කියන්නේ මනසේ ඇතිවෙන ඇතිවේ ස්වરૂපය. මනස ප්‍රාත්මකන දින්දා ආකාරය 18ක් තියෙනවා ඒවා කියනවා අස්මාස මනෝපයිකාර ලක්ෂණ කියන්නේ කාණුන් 18. එතකොට සක්මන රූපස්කන්ධය සෝමනස්සස්ථානියන් රූපන්පේකිතක දෝමනස්සස්ථානියන් රූපන්පේකිතක සක්ස්ථානියන් රූපන්පේකිතක කියලා ඒ එක පිළිබඳ ඒ කර්මකන බුදුහාමුදුරුවෝ දක්වනවා. එහෙනම් රූපේ දැක්කාට පස්සේ සෝමනස්සේව ගන්තමන ආකාරයෙන් රූපයේ පිළිබඳ විමසීම් කරන නැත්නම් ඒ පිළිබඳ සිතින් ගන්න කරගන්න. ඒක තාම වැදගත් කතා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන සක්මන රූපන් දුක්ඛ සෝමනස්ස තනාන රූපන් නිබ්බිචනති. එහෙට රූපයේ දැක්කාට පසුව සෝමනස්සේ ගෙන දෙන ආකාරයෙන් රූපය පිළිබඳ විමසීමක් කරනවා නැත්නම් ඒ පිළිබඳ සිතිවිලි ජනිත කරගන්නවා. විමසනවා කියන්නේ සිතිවිලි තියෙනවා වෙන දෙයක් නෙවෙයි. ඒ වගේම දෝමනස්සත්තානියන් රූපන්න දෙකේ දෝමනස්සගෙන දෙන ආකාරයෙන් මේ රූපේ තියෙන සිතිවිලි ගැන විතර ගන්නවා. උපස්සත්තානියන් රූපන්න දෙකේ කාගෙන දෙන ආකාරයෙන් රූපය විමසනවා. විමසනවා කියන්නේ සිතිවිලි ජනිත කරනවා. මේකෙන් තාම වැඩගත් කරනවන්නේ බාහිර අරමුණු දෙමින් නෙවෙයි දෙවියන් ලද ඇහැට පෙනෙන රූප සම්බන්ධයෙන් පහළ වෙන දෝමනස්සේ දෝමනස්සේ වැනි දේවල් සුඛ දුක සුඛ වේදනා දුක් වේදනා වැනි දේවල් දැකීම. දෝමනස්ස ස්වභාවය රූපන් මුපංචක යටි රූපයේ විමසන ආකාරයට අනුවයි වේදනාව කියන්නේ. ඒකයි රූපන් මුපංචක කියන්නේ. ඒ කියන්නේ ඇහැට ඒ රූපයක් දැක්කාට පසුව අපි ඔක ඉතාම ලස්සනයි හොඳයි මේකේ අපිට ආස්වාදයක් වෙන දෙන ආස්වාදී වශයෙන් අපේ සිතිවිලි ජනිත වෙනකොට හේතුන් මේ තෝරන හේතුන් සුඛ වේදනාවක් දෙනවා ඇත්ත වශයෙන්ම රූපේ තුලින් සුඛ වේදනාවක් ලැබෙන්නේ සුඛ රූපයෙන් තුලින් දුක් වේදනාවක් ලැබෙන්නේ එතකොට අපිට අමස් අපිට හිතන ආකාරයට අනුව මේ රූපේ තුලින් අපේ සුඛ සුඳන වේදනාව ජනිත වන්නේ සුඛ දුක් සංකේතාවු වෙනවා එතකොට මේකේ තේරුම් ගන්න තෝරන මේ මනෝ පරිකාරක රූප සමානියකට කොහොමද ක්‍රියාත්මක වන්නේ කියන කාරණය. සාමාන්‍ය කෙනෙකුට වඩා දුර මානසිකව දැරීම බලාපොරොත්තුන් මනෝ මනෝපල ලැබීමට බලාපොරොත්තු වන අය මේ මනෝ පරිකාර ධර්මයන්ගේ ක්‍රියාදාමයේ නිසකරදී අවබෝධ කරගත යුතුමයි. ඒකයි අත්හරත මනෝ පරිකාර වේදකබ්බා කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ මේ මනෝ පරිකාර ධර්මයට දස ඉතුයි වේදකබ්බා කියන්නේ එතකොට මේකේ තේරුම් ගන්න ඕන අපට රූපයක් දැක්කාට පස්සේ මොකක්ද සිදුවන්නේ චක්ක විඥානයක් ඇති වෙනවා පළමුවෙන් පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියවට ක්‍රියාත්මක වෙනකොට ඔලින් කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ මන්නේ කියන්නේ. හැබැයි ලෝකයේ දැක්කා දැක්කට පස්සේ චක්ක විඥානයක් ඉස්සල්ලා නැහැ. මේක විඥානස්කන්ධයේ පහළ වෙනවා. ඒ විඥානස්කන්ධයේ පහළ වීමත් සමගම ඒ දැකපු රූපය හඳුනාගන්නවා. මේ දෙයක් මෙහෙම කියන එක මේ ලක්ෂණය ඇති. ඒකම සංඥා සංදේ පහළ වෙන ඒකට කරනවා. දැන් කාරණේ නුනා සංදේයව සංඥා සංදේය පහළ වුණා මේ වේදනා සංඥානේ අඳුනාගත් දේ සංඥාවෙන් අඳුනාගත් දේ අඳුනාගත් ආකාරයෙන් තමයි වේදනාවක්. දැන් මේකේ ලක්ෂණයි හොඳයි ආදී වශයෙන් හඳුනාගත්තොත් මට මගේ හිතවත් කෙනේ මගේ යාළුවෙක් මිත්‍රයෙක් ආදී වශයෙන් හඳුනාගත්තොත් සුබ වේදනා. ඒ අනිත් පැත්තේ විදිහට කියන්නේ මගේ අතේ නරඹන්නේ ආදී වශයෙන් හදන ලස්සනට තියෙනවා. ආ මනහත් දෙවිදුන් මනහත් වෙනවා. එතකොට අර සම්පූර්ණ රූපේ අම්මාකාරයෙන් අපි හඳුනා ගන්න හඳුනාගත් ආකාරයට අනුව වේදනාව කියන්නේ. සංකල්ප උපයෝග කියන්නේ ඒකයි. එතකොට අර ඇහැට දැක්කේ රූපේ වස්තාව බලමින් සත්‍යඥානයේ ඇතුළේ විඥාන ස්කන්ධය පහළ වෙන. ඊට පස්සේ සංඥා ස්කන්ධය පහළ වෙනදී ඊට පස්සේ වේදනාව දැනෙනවා. මේ පස්සේ වලට මේ පෑගණන් නෙමෙයි සම්ප්‍රේමින් මයික්‍රෝ සෙකන්ඩ් තාම සුදු ගන්න සාකාකාන් පරිච්ඡේදයක් වෙනකොට මේක තියෙනවා. ඒක නිසා බේජෙන් සිදෙන නිසා මේක සම්පූර්ණ සිදෙනවා. ඒක නිසාම කෙනෙකුට තේරුම් ගන්න බැහැ මේක මේක නියම පස්සේ මේක කියනවා කියනවා ඒක තමයි පරමාර්ථ වශයෙන් සිදුවන ක්‍රියාදාම. ඒකට වේදනාව හඳුනාවට පස්සේ හඳුනාගත්තා හඳුනාගැනීමට වේදනා ස්කන්ධය ගැන කියනවා. මේ වේදනාවේ ළඟට හඳුනගන්නවා කටවේදනාව. කියන්නේ යම් දෙයකදී සංසංඥානන්ත කියලා ඔබ දක්වලා තියෙන බුදුහමෝ. ගමක් මුදිනකොට ඒ මුදිනේක හඳුනා ගන්නවා. කටවේදනාවක් නම් ඒක කියලා දන්නවා මම මේ කටවේදනාව තුලින් නෙවෙයි. ඒකයි සැප වේදනාව බලපන්න. දුක් වේදනාවක් නම් ඒක කියලා දන්නා මම මේ විදිහේ දුක් වේදේ නිදිම වේදනාවක් තමයි. එතකොට ඊළඟට නැවත වේදනාවක් සංදේ සංඥාස්කන්ධය පහළ වෙනවා. දැන් එහෙට කොහොමද වෙනවා? සංඥාස්කන්ධය තියෙනවා. සංඥාස්කන්ධය තියෙනවා. වේදනාස්කන්ධය තියෙනවා. නැවත සංඥාස්කන්ධය තියෙනවා. මේ වේදනා සංඥා කියන කොටස් දෙක එකිනෙකට අත්දැක බැඳගෙන මේ ක්‍රියාත්මක කරන්නට පටන් ගන්න ධර්මයක් ඒ විදිහට වේදනා හඳුනා ගන්නකොට ඇහැට දැකපු රූපේ නැවත විමසනවා අර විදිහටම සංඥාතික ගන්නවා මේ සාම ලක්ෂණය මෙතන හොඳයි අතන හොඳයි කල් ලක්ෂණය මේ ඕන විදිහට විදිහට හොඳ පැත්තට හෝ නැත්නම් දුක් වේදනාවක් නරක පැත්තට හෝ විවිධ ආකාරයෙන් නැවත හස්සන්නවා මෙන්න මේ වේදනා සංඥාතිකේ ක්‍රියාදාමයේ ඇති වෙනකොටම සුඛවේදනාවක් ඇති වෙනකොට මේකට ආශාවක් ඇති වෙනවා කැමැත්තක් ඇති වෙනවා රාගයක් ඇති වෙනවා මේක තව තවත් ලබා ගන්න ඕන කියන ආශාවක් ඇති වෙනවා ඒ ඔක්කොම සංස්කාරයක් දුක් වේදනාවක් ඇති වෙන දැකීමක් ඇති වෙනවා පාදුමක් නුසුස්නාගතියක් මනාපගතියක් සම්මෝහනාවක් වෙන ස්වභාවයක් පාදේ දේවල් පිටතම ගන්නවා ඒ ඔක්කොම මේ සංස්කාර සංවේදයන් තමයි මෙන්න මේ විදිහට අහත රෝගයක් කරනකොට පස්සේ සංස්කාරස්කන්ධය ගන්නවා මෙන්න මේ සංස්කාර ගැනීම තමයි සංස්කාර ගැනීම සංස්කාර ගමන දුක්ඛ සීමක හේතුව. ඔක්කොම දෙනවා මානසිකත් හොඳටත් ඒවා දෙන සුසන කියන්නේ අ භවනා කටතාවක් හොඳටත් ඔක්කොම එහෙනම් රූපයක් දැක්කට පස්සේ අපි හිතන් ඕනේ මෙයා දැක්කම කරුණාවක් හිතන්න එහෙනම් රූප දැක්කා සංඥාන සංදේ පහළ වුණා ඒක පස්සේ සංඥාව දුනන්නේ පෞණ්‍ය අඳුන දුකටපත් වෙච්ච කෙනෙක් දුකටපත් වෙච්ච සත්‍යයෙන් ආදී ආදී කවදාකවත් කියන්නේ සංඥාවක් එක්ක සංඥාවේ තියෙන ගමන්ම ඉතින් වේදනාව තියෙනවා උපේක්ෂා වේදනාවක් වෙන පුළුවන් දුක් වේදනාවක් වෙන පුළුවන් සුඛ වේදනාවක් පරලක්ෂ වේදනාවක් කියන එකක් තියෙනවා ඒ අවස්ථාව ගන්නකොට ඒ විදිහට කර්ම ආශි කියන්නේ. දැනන්නේ ඥාන දුකින් දේවා දුකින් දේවා ඒවත් සංස්කාරයක්. මේ සංඥාසෝ පස්සේවා සෝ පස්සේවා මෛත්‍රී සිතිවිලි. ඒවත් සෝපරණේ සංස්කාරයක්. අර දුකටපත් සත්‍ය අපි දැකලා අපිට දැකලා කරුණාවෙන් තුනාට ඒ දුකටපත් සත්‍යය තුළින් බලයෙන් කටයුතු කරන මිනිහෙක් කියන්නේ ඒ දුකටපත් සත්‍යය දැක්කොත් අනේ මොන්නේ මෙතෝ එකකට ඕක දෙක්කේ තමයි හොඳ උත්සාහ දෙන්නේ කියලා අර අපිට ඇදී කියන කරුණාවෙන් දැන් කියන්නේ සුඛ වේදනාවල් වේලායට ගන්න කියන්නේ දුක් වේදනාවල් ගන්න තමයි. එතකොට ඇති වෙන සංස්කාර වෙන. ඒ නිසා මේ රූපේ උපසමනය කරන ආකාරය මේ රූප උපසමනය කරන කෙනෙක් මොනවාදෝටි වචනමයි නෙමෙයි ඔක්කොම දෙකද. ඉන්නකම රූපේ නාමකෝල තමයි වේදනාව ගැනදෙන ඒ තුලින් තමයි සංස්කාර ගන්න ඉතින් අය හැට දැකපු විදිහට අපි දැක්කලක් තමයි. ආ මේක දවස් ගොඩක් වෙන මෙතන පස්සේ ඉඳලා ගොඩක් පාපෝතේ ගෝවාන දාස් ගොඩක්. අර සංඥාව ඊට පස්සේ වේදනා යන්ත්‍රණ උපේක්ෂා වේදනාව ඊට පස්සේ උපේක්ෂා වේදනාව හඳුනා ගන්නවා. ඉතින් ධාතු හඳුනා ගන්නවා. නැවත සංඥාවක් තියෙනවා. ඊට පස්සේ අර ඒවා අනිත්‍යයෙන් දැනගන්න පුළුවන්. ඒවා අනාත්මයෙන් දැනගන්න පුළුවන්. ඒවා දුකයි දැනගන්න පුළුවන්. එම සංස්කාර සංකේය පිටතින් ගැනීමක් තමයි කියලා. එතනදී සංස්කාර ගමන දෙක්ෂණය වන්නේ විවස්කරාමි සංස්කාර ගැනීම තුළ. පිටතින් ගන්න සංස්කාර සංස්කාර වලින් පිට සංස්කාර ධර්ම වලින් සංස්කාරයේ දුක්ඛන වස්කරාමි සංස්කාර ධර්මයන් තියෙනවා. සංස්කාරයේ ගමන නතර කිරීමට අවශ්‍ය වෙන විවස්කරාමි සංස්කාරක් අවශ්‍යයි. ඒක නිසා මෙතෙන්දී අනිත්‍ය වශයෙන් දකින්නට දුක් වශයෙන් දකින්න අනාත්ම වශයෙන් දකින්න ආදී වශයෙන් මේ කර්ම අවබෝධය නම් විදර්ශන ඇතිවෙන් තේනවා නම් ඒ ප්‍රඥා චක්ෂුසේ කියන අවබෝධයලා ඒ ආස්ථානෙන් චිත්ත සංස්කාරයෙන් ජනිත වෙනවා ඒක හොඳයි නරකයි නෙවෙයි නමුත් එතන තියෙන්නේ සංස්කාර සංදේ පහළ ඒ සංස්කාර කොහොමද සංස්කාර අර කොහොමද දැකීම නිසා පහළ වුණේ වේද පරිමානස්සංග සංඥාස්සංග වේදනාස්සංග නිසා ඇතිවීමට නිසා පහළ වූ දේවල් සංස්කාර. මේක තමයි මේ සංස්කන්ධ ලෝකය සත්‍යයෙන් ක්‍රියාත්මක මේ නාම ධර්ම මේ ආකාරයෙන් සිතතුලින් ක්‍රියාත්මක වෙනකොට ඒකට අනුකූලව රූපස්කන්ධය ක්‍රියාත්මක වෙනවා. දැන් ඇහැට රූපයක් දැක්කා රූපේ දැක්කට පස්සේ අදිනවා රාමිකයක් දැක්කා ආකාරයෙන් ඒ රූපේ කියන්නේ අපි වෙනස්වා සංඥා ඇති කරගන්න බැරි ලක්ෂණයි කර්මයේ කර්මයක් ආදී විදාකාරයෙන් එතකොට පොන්සුක වේදනාවක් ආවා වේදනාව පිළිගැහියේ අන්තර්ගතනවා ඊට පස්සේ නැවතුණා ඇතිවෙනවා දැන් මේ රූපයේ පිළිබඳව රාමික දෙයක් හිතුණා එතකොට කය කියන්න ගොන්නේ නෙමෙයි දැන් මේ මොහොතේම දැකලා තව කෙනෙක් මෙතන යාගෙන පරම හතුරු කෙනෙක් ඉන්නවා අපි මේ රාගිත පිළිවෙත් කරන අපගේ සුසසය තුළ දැන් රූපස්කන්ධය දැනිටවන්නේ ඒක කරනකොට ඒක ඒ රූපයෙන් දකින සමාකාරී පරම හතුරු කෙනෙක් ඊට පස්සේ ආයත නරක වේදනාවක් කියන්නේ සංඥාවක් නරකයි ඒ කියන්නේ හඳුනාගන්න ඉස්සරදී විදිහට එතකොට වේදනාවක් දුක ඒක තරහක් ගන්න පුළුවන් මේ පටිච්ච ප්‍රෝධයක් වගේ යනවා ඒකට උද්දීප කුසලස් කය කියන්නද? ඒ කියන්නකොට උද්දීපකය කායික රූප අර මාර්ගයෙන් පහළ වූ කායික රූප වගේ නෙවෙයි. සතියෙන් පහළ වෙනවා. එහා දෙවියන් අතරින් පරම්පරාවෙන් බෙදා ගැනීමේදී ක්‍රියාත්මක වන ආකාරය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ප්‍රායෝගික අධ්‍යයනයක් තියෙනවා. ඒක නිසා මේ කියන කාරණා පැහැදිලිව තේරෙනවා. එතකොට සංකේතකයේ මේ රෝගය ලක්ෂණ එක්ස්ට්‍රා වේදනාවෙන් නැත්නම් කෝරෝනාවෙන්මයි මේ හිතනවා. අනේ මේ අතුරුපත් ඒවා අතුරුපත් ඒවා අතුරුපත් ඒවා ඒ අපිට කියන කොටත් ප්‍රවෘත්තියෙන් මේ අහගෙන ඉන්න කොටත් සිත කායද දැනෙන්නේ යම් කිසි දැන් කායද නිකන් අවධානය කරන අනේ මේ අසුපත්තේ වාසුපත්තේ වාසුපත්තේ වාදිකින් දේවල් කියන්නේ එතකොට අර කාය තුළ යම් කිසි සංසිඳීමක් වෙනවා ඒක තමයි දැන් කියනවා කියන්නේ කාය එතකොට අර අපි විදිහට මානසික සාගතයක් කරලන්නා විට සමානයේ කය තුළ පහළන රූප කලාප සාමයි. ආහාරයේ ප්‍රතිජීවන් වෙනකොට ඕලාර්කයි ගොරෝසෙයි ඒවා සාමයි. එතකොට අපේ රූපස්කන්ධයක් හැටගෙන රූපයට අනුකූලව පහළ වෙනකොට පටන් ගන්නවා. මෙන්න මේ විදිහට සංස්කන්ධය හැදගෙන රූපයක් සම්මාසපත්තු ධ්‍යාන බවයි. පළමුවෙන් වේදනා විඥානස්කන්ධය ඊට පස්සේ සංඥා ඊට පස්සේ වේදනා ඊට පස්සේ නාම සංඥා වේදනා දෙක එකට යනවා සම්මුතියට අත්කල් දැනෙනවා. ඒක මේ සංස්කාර ස්කන්ධ මේ සංස්කාර ස්කන්ධයයි නාම සංඥාන් බාහිරන කොට ඒ නාම සංඥාන් අනුකූල වන ආකාරයට රූපයේ ඇති වෙන්නේ නැති වෙන දේවල් මේ විදිහට පංචස්කන්ධ ධර්ම ජනිත වෙනවා මේ හැමකටම රූපේ පිළිබඳව අපේ සුඛමට ඉතන අනුමුතිවල අනුකූල වන ආකාරය. කනකහන සද්දවලකත් ඒ විදිහටයි කියන්නේ. නාසයේ දැනෙන කන්දිසෝද දිවට ගමන් රස ආයත බොන්න මේ දෙක්පත් සහ මනස පුදන වේදාරණ. ඒක කායකතම වේද ස්පර්ශ ගැන මේකේ අවධානයක් යොමු කරන්න ඕන. Tamande මෙහි සුඛයි කියලා හිතන ස්පර්ශයක් ලැබුණාට පස්සේ ඇති වෙන ඒ නාම ධර්මයන්ගේ ක්‍රියාදාම රූප ධර්ම තමන්ගේ කය ක්‍රියාත්මක වන්නේ කොහොමද? ඒ වගේම තමන් අත්‍යකන ස්පර්ශයක් ලැබුණාට පස්සේ ඒ නාම ධර්මයන් ඇතිවන්නේ කොහොමද? ඒ අනුව ඒක අනුකූලව තමන්ගේ ශරීරය ක්‍රියාත්මක වන්නේ කොහොමද? ඒ මනසේ ඇස්සේ ස්වરૂපයන් අවබෝධ කරගෙන සිටීම ඉතාමත්ම සුදුසුයි. අස්කාරත මනෝපස්කාර ධර්මයි. වේදනාව ගැන අවබෝධ කරගන්නකොට ඒක අවබෝධ කරගන්න තියෙන ඉතාමත් ප්‍රයෝජනවත් ගන්න අපේ මේ සංසාර ගමන දිග්ගැස්ම එක නතර කරන්න පුළුවන්. මෙහිදී මේ අස්වාරක මනෝපරිපාල ධර්මයන් හරියට පැහැදිලිව මනසෙන් අත්දැකලා දෙනවා නම් අවබෝධ කරගන්න තිබෙනවා නම් ඒ පුද්ගලයාට පැහැදිලිවම තේරෙනවා මේ බාහිර රූප සංඥාදී අරමුණ කිසිම අපේ ආස්කාර කරන්නේ නැහැ ඒ රූප කෙරේ ආස්කාර කරන්නේ නැහැ ගැටෙන්නේ නැහැ තමන්ගේ සිත තුළ පහළවන මේ සංඥා වේදනා ආදී නාම ධර්ම වලයි ඇලෙන්නේ නාම ධර්ම වලයි ගැටෙන්නේ. මෙන්න මේ සත්‍යය හදවත තුළින් පැහැදිලිව සත්‍යස්ස අවබෝධ වන්නට නොකොත්. එහෙම වෙනකොට අර බාහිර රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුණු වල කිසිම වැදගත් භාවයක් නැති බව තේරෙනවා. දැන් උදාහරණයකට කියනවා නම් මහත් යම් කිසි රෝගයක් දැක්කට පස්සේ සාමාන්‍ය ලෝක සත්‍යයක් තමයි මේ රූපේ නිසා මට සුඛ වේදනාවක් ඇති වෙනවා. නැත්තම් රූපේ නිසා දුක් වේදනාවක් ඇති වෙනවා. නැත්තම් මම මේ රූපේ සැකවෙනවා. මේ රූපේයි මම තරහ ගන්න රූපේයි මම ගැටෙන්නේ. ඒ විදිහටයි සිතන්නේ. ඒකයි සාමාන්‍ය ලෝකපත්‍යයක් වෙනවා. නමුත් සත්‍යය කලදී සමන්ගේ සිත තුළ අර උපපරිඥාන දුකේ උපපරිඥානය කරපු ආකාරයට අනුව උපකරණය කරපු ආකාරයට අනුව මේ ධර්ම කාර්යය සිදු වෙනවා. එතකොට සක්මනා රෝපන් දේශා තෝරන සක්මනානියන් රෝපන් නොකොල්තෙදි සොම්නක ගෙන දෙන විදිහට ඒ රූපේ පිළිබඳ සිතේ දැනට කරගත්තා නම් එතකොට ඒ විදිහමයි පංචස්කන්ධ ධර්ම සාරවන්නේ. සෝමනස්සත්තානියන් රූපන් උපදින දුන්නක දින දෙන ආකාරයෙන් රූපේ උපකරණය කළා නම් ඒ ආකාරයට අනුකූලව ඊට පස්සේ පහළවන සංගතන ගන්නවා. උපේක්ෂානියන් රූපන් උපදින උපේක්ෂා දින දෙන ආකාරයෙන් රූපේ වෙනසන ඒකට අනුකූලව සංගතන ගන්න ඇතිවීමක් නැතිවීමක් පුළුවන්. එතකොට බාහිර අරමුණු තුළ නෙමෙයි මේකත් පැතිරවන්නේ සමාධියේ පිටත. සමාධිය පිටතින් ගන්න පිටින් ගැනීමක් හැර මෙතන දුක කිසිම දෙයක් නෑ. ඇහැට රූපයක් දැක්ක උදාහරණයක් අපි කතා කරමු. ඇහැට රූපයක් දැක්ක රූපේ දැක්කට පස්සේ අපි මේක සපන්තයි හොඳයි ලක්ෂණයි කියලා සංඥා කරගත්තා. ඒක පස්සේ සමාධිය වෙනකට පුළ වේදනාවක් ඇති වුණා. සුඛ වේදනාවක්. මේකට ආසා කරනවා. මේකට ආසා කරන නිසා සුඛ වේදනාව වෙන දුන්න අරමුණට ආසා කරන්න බලන්න. ඇත්ත වශයෙන්ම අර සුඛවේදනාවක් දෙහතුන් නැත්නම් ඒ අරමුණට ආසකරන්නේ නැහැ. අපිට කිසිම සුඛවේදනාවක් දෙන්නේ නැති කිසිම අරමුණකට අපි ආසකරන්නේ අපේ සුඛවේදනාව තමයි අපි ආසකරන්නේ. මේක තේරුම් ගන්නට බෑ සාමාන්‍ය ලෝක සත්‍යය. ඒ වගේම අපි ගැටෙන්නේ බාහිර දැකපුවකේ නෙවෙයි. අපි ගැටෙන්නේ අපගේම තියෙන අර සංඥාවකින් නැති කරගත්තු දුක් වේදනාව. කිසිම දුක් වේදනාවක් සමාජ දෙන්නේ නැත්නම් කිසිම රූපාරම්මණයක් තුනේ ඒ රූපාරම්මණය දෙන්නේ අපේ ගැටුමක් නෑ. සමහර විට දැන් දුක් වේදනාවක් ගැන දෙන ඇලුන රූපයක යම් කිසි ආකාරයකින් දුක් වේදනාවක් ගැන දුන්නා නම් පසුබිම දැන් ආදරෙන් කරුණාවෙන් කතා කරන කෙනෙකුට තමයි දරුවෙකුට කියලා ඒකම දරුවෙකුට ඉතාම ආදරෙන් මම මගේ දුව මගේ රත්තරන් පුතා ආදී වශයෙන් කියන කෙනාට සුඛ වේදනා කියලා ආදරය කරන කෙනාට තරහට නෙමෙයි තරහට දස්සාවන්ට පස්සේ තියෙන ගමනවා බලන ඔක්කොම කරන අර අර විදිහට ආදරෙන් කියපු කටින්ම තමයි ඊළඟට පරිසවචනවලින් අර පවචනාවෙන් මුස්ලිම් දෙවියන් බලන්නේ සෝනාසෝකම අර ආදරෙන් අතපත දාපු අත්වලින්ම තමයි ප්‍රසංගන උතමද සංකීර්ණ දෙවියන් අර බාහිර අරමුණු තුළ තියෙනවා නම් ගැනීමක් ගැනීමක් ඒක හැම වෙලාවෙම හැදීමකට තියෙන දෙයක්. අර මොකද තියෙන්නේ. මේක මේ සමන්ගේ සිිතේ ක්‍රියාදාමය. ඒකෙන් මේ දේශකවත් මෙන්න මේ සත්‍යය තේරුම් ගන්නට අත්හාර සමනෝ පරිචාර ධර්මයන් අවබෝධ කරගත යුතුයි. දේශනාව දකිනකොට ඕවා ඔය ආකාරයෙන් අවබෝධ කරගත්තාට පසුව බාහිර අරමුණු වල කිසිම ගැඹුරක් භාවයක් නැති බව තේරෙනකොට බාහිර අරමුණු පිටින් දිවි වෙනවා. මේ බාහිර අරමුණු අල්ලගෙන උපාදාන කරගන්න එකට කියන්නේ අධ්‍යාත්මික ආයතන තුන බාහිර ආයතන අධ්‍යාත්මික ආයතන දක්වායතන බාහිර ආයතන තමයි රූප ආයතන ඔක්කොම ධර්ම අපේ උපාදාන නැතෝ අත්හරින්නේ ඉතින් මේ අත්හරින්න තමයි යථා භූත ඥානදර්ශනයක් ඇත්තටියෙන් දැකීමක් නිවනින් දුනියද දකින්නට පුළුවන් ශක්තියක් දෙන්නේ එහෙම දැක්කට පස්සේ ඔය කියන අනුසේ ධර්මයන් නැති වෙන ආකාරය දැකලා නැති කරන්නේ ඒක ප්‍රයෝජනා කියලා අනුසේ රාගානුසේ ඇතිවෙනවා කියන්නේ අනුසුඛයක් නෙවෙයි. ඒ සුඛ වේදනාව දුකීමට සියුම් කැමැත්තක් සමාගයේ පිටතල තියෙන ඒ කොනේලක් මතුවෙන්න පුළුවන්. දුක් වේදනාව කියන පටිඝානසේ ඇතිවෙනවා කියන්නේ දුක් වේදනාව විඳින්නට කැමැත්තක් නෑ ඒ කොනේලක් ඇතිවෙනවා. ඒක පටිඝාන අර පටිඝානසේ කියන්නේ විකල්ප සංපත් වල කලපදියන්නේ යට තියෙන එකක් නෙවෙයි පොත්වල තියෙන හරියට මේ වතුරේ යට මුදුල තියෙන දෙයක් වන් කලත් තමයි උඩට කරලා යනවා නැත්තම් ණයකගේ තනයක් පාරි දෙනු නේදාන මොනම ඕනම කරුණක් ආපලමම මේ ගණන තමයි දුක වේලාවක් ආපම ණයාතින් තෙම්බයි ඒ වගේ සාහන කලින් තියෙන එකක් මතුවලා එනවා නේ ඇත්ත වශයෙන්ම ස්වරූපය අ සිතිය තියෙනවා අර සුඛ වේදනාවේ තියෙන සියුම් කැමැත්ත. අන්න සියුම් කැමැත්ත කියන නිසා තමයි රාගාංශය ගන්නවා. ඒකේ තියෙනවා දුක් වේදනා අන්තිමට අකමැත්තක්, සියුම් අකමැත්තක්. කාසියුම් අකමැත්තක් කියනවා. ඒකවල තියෙන කොනලක් නැතිනවා. මේක ප්‍රතිමානයි. අයෝග්‍යාමයේ මොකක්ද නැත්නම් ඒක නෝන අවස්ථාවක තියෙන පුළුවන් දෙයක්. එතකොට මේ විදිහට මේ අනුසේ ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය දැකලා ඒ අනුසේ ධර්මයන්ගේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් අතර ගන්නට පුළුවන්කම ලැබෙනවා මේ වේදනාව විසපයි අවබෝධ කරගෙන ඉගෙන බාහිරට පටන්ගන්නවා ඒකයි මේ සත්‍යඥාන සූත්‍රයේ කියනකොට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන මේ කරුණ අධියට ධම්ම දෙනා රහත් එක්ක කෙනෙක් උත්තම පුරුෂෝත්තම උත්කෘෂ්ඨ කියලා කියන්නේ උත්තම පුරුෂයෙක් කියලා කියනවා ඒක. නැත්නම් මේ සැප වේදනාව දුක් වේදනාව මඳා වේදනාව මේකයි කියලා ඒක දැනගත්ත තේරෙනොත් සම්පූර්ණයෙන් නිකම් සාමාන්‍ය රෝවන්ට තේරෙනවත් පස්සන්නට බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ කියන මේ සූත්‍රයේ වේදනා සජානාති කියනකොට දක්වලා තියෙන මොකද්ද සුඛ වේදනාවන් කියනවා දුක් වේදනාවන් කියනවා උපේක්ෂා වේදනාවන් කියලා ඉතරයි. ඒ කරුණු ඔය සූත්‍රයේ කියන කරුණු දැනගත්තට මේ සාහසනා කියන වෙනම කලක්වත් ලබන්නේ නැහැ පහළ තියෙනවා. ඒක නිසා මේවා කායික වශයෙන් හදවත තුළින් දකින්නට පුළුවන් ශක්තියක් තිබෙන නිසා නැත්නම් ඔය ගන්න මොකද ඔය කියන ලද බුදුහාමුදුරුවෝ කියන ලද උත්තර කර ගන්නට බෑ. මේ විදිහට වේදනාව ධනාල ආකාරයෙන් මුතුනන්ට දක්වනවා තමයි අත්‍යාරක මනෝපකාර කියන්නේ. මේක මොනනම් අපිට තව අති අන අධ්‍යාත්මික සහ බාහිර වශයෙන් කොටස් දෙකකින් හදලා ශික්ෂා කියන්නට පුළුවන් කියන කියලා කියනවා. ඒවට කරොබ අතීතානාගත වර්තමාන කියන කාලත්‍රයට වැඩි කරලා ප්‍රතිආකාර ආකාරයකම වේදනාව දක්වලා තියෙනවා. ඒක ඒ සමන්න කාලයේ වශයෙන් වැඩගත් භාවයක් කුසලන්නේ නැති නිසා අපි වෙන කරුණක් දක්වන්නේ මේ අර්ථහාත ආකාරයට ඉතාමම වැඩගත් ඒක පිළිබඳව අපි අවධානය යොමු කරනවා. ඒක වේදනා පරිහානාන්ති කියනකොට වේදිකේ කර්මයේ වේදනාව අනිත්‍ය ධර්මයක් කියලා දකින්නට ඕන. සැප වේදනාවක් දුක් වේදනාවක් නැතත් මේ දේශනාව දුක් ධර්මයක් කියලා පෙන්වනවා. විශේෂයෙන්ම දුක් වේදනාවක කියන්නේ මොනවද දන්නවා. විශේෂයෙන්ම අපේ දුක්ඛා වේදනා දුක්ඛ සෝඩක් සම්බන්ධයි. දුක් වේදනාව දුක්ක් වශයෙන් ලැබෙන්න ඕනේ. මේ වේදනාව අනාත්ම ධර්මයක් කියන තමාටව තමාගේ හෝ සමන්තයක් ධර්මයක් නෙවෙයි කියලා දතේ. වේදනාව ශූන්‍ය වූ ධර්මයක් ආරවත් සම්මයක් මේ වටිනා මනසක් පන්දලක් නෙවෙයි කියලා කියනවා. මේ කියලා කියන්නේ සෝනාම මාත්‍ර පුත්‍රයන් මහලු පොතේ බාධාන කරගෙන ඉඳගලුවා. අපි මහා ලොකු වේදනාවක් කියන කාරණ මහා ජනකෙන් මහා ආකාරයෙන් කිය. නාදන්නක් ඇති වුණා ඒ මොහොතේ නැතිවෙනවා කියලා. ඔය පස්සේ අරිට තේරුම් ගන්නට බැරි මිනිස්සු වේදනාව බාධා කරනවා. ඇත්ත වශයෙන්ම ලැබුණ තියෙන සියලුම නාම ධර්මයක් ඇති වෙන නැති වෙන ඔක තුනක් මොකෝනේ පැවතුනක් මොකෝනේ නැති වෙනක් මොකෝ ඕන වේදනාවක් ඇති වෙනක් නැති වෙනක් ඉතින් මේක අල්ලන්නට කිසි දෙයක් නෑ මේව දන්නේ නැති මිනිස්සු වේදනාවල් උපාදාන කරනවා ඒ නිසා ඒවත් බතේ තියෙන සුඛ වේදනා දුක්ඛ ගත්තන් බාගෙන කන වෙනවා කියන එක දැන් කියනවා සුඛ වේදනා දුක්ඛ වශයෙන් ගතේ තියෙනවා සුඛ වේදනා නිකන් නැති වෙන්නේ දුක්ඛ වේදනා ඕනෑම නිකන් මේ දෙයක් නිසා ගන්නට පුළුවන් සුඛ වේදනාවෙන් නිකන් කියන කියන සුඛ වේදනාව ලැබෙන කර්ම හොයා ගන්න ඕනේ. මේ කර්ම ප්‍රාණික අනික දුක. ඊට පස්සේ සුඛ වේදනාව හැදී ගමන් නැති වෙනවා. ඒ නැති වෙන එකටම විපර්ණාමයක දුකටපත් වෙනවා. ඒක අමතරම සුඛ වේදනාවට ආශා කිරීම නිසා ඒ සුඛ වේදනාවට ආශා කරලා කලින් කියපු මනෝපරිසාර ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම තුළ සංස්කාර ධර්ම නිසා සංසාරයේ ධාතු දුක් නිඳන ධාතුක් නිඳන යාවි මරණ සෝක පරිදේවාදී අනන්ත ප්‍රමාණ සංසාර දුක් නිඳන වෙනවා. ඒක සෞඛ්‍යකත්වයට දෙන්නේ හරියට මේ මානසික ධාතය හක්වා. හැම දගෙනකොට උඩ කඩන ඉතින් ජීවිත දෙයක් තියෙනවා දිනකට පස්සේ වෙන දේ උදාන්නේ ඉතින් මේ දිනවා. ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට මේ මේක සංසාර දුක ලබා ගැනීමත් වේදනාව කියන උපේදනාව කියන දෙකයි. ඒ කියන්නේ ඒ තුළින් සංසාරක දුක් ලබා දෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා බහල් සම්පන්නේකත්වයට පස්සාදීලා ධර්මයේට බයදී වෙන්නේ කියලා. කියන්නේ මොකක්ද කියන්නේ කියන්නේ මේ සංසාර දුක ලබා දෙන්නේ. මේ සංසාර දුක් ලබා දෙන්න අමතරව වැඩක් මොකක් තියෙනවා. යම් කිසි කෙනෙක් අභිධර්ම ඥානද සම්වදීන පුළුවන් නැත්නම් කල් සමාධි සම්වදීන පුළුවන් අනිත්‍ය සමාධිය නිරෝධ සමාධිය පුළුවන් කක්කන් කියනවා. එලෙකෙන හේතුන දුක්ඛි සමන් ඉස්සර උපාදාන කරන සැපයි සැපයි කියන එකකෝ කාමපත ප්‍රයෝජනාවක් වෙන එකම බලන්න. ඒක මොලාරකලක් බලනකක් වලින් දුකපත් මාතාවේ දකින්නට. ඒක තේරුම් ගන්න. අර ඉස්සෙල්ලා පිට මිනිස්සු සීතල වෙච්ච තත්ත්වෙ මුදුන පිට තියෙනවා. මේ සිත්තියම ඒ වෙලාවට විතරක් නෙවෙයි සිදුවන. අදින සිදුවනවා. කලින් සිදු වුණාට මෙන්න මේ වේදනාවේ තියෙන දුක තේරුම් ගන්නට සාමාන්‍ය කෙනෙකුට ඒක නිසා ඒක හිතන්නේ උදාහරණ උපමාවක් වෙන සුවාලක් කියන්නේ සුවාලක් සංස්කාර බලනකොට සැපයක් තියෙනවා. සුවාය රත් කරනකොට සැපයක් තියෙනවා. එන්නේ සුවාය හොඳ වෙන්න කිත් වෙනකොට වාගේ පහනවා. ඒක නිකන් පහනකොට සැපයක් තියෙනවා. නැත්නම් යකාත් කරනවා රත් කරනකොට සැපයක්. මේ නිකන් සුවාලේ හොඳ කරනවා. මොන කරකටද පස්සේ තුවාලේ තියෙන කෙනා ප්‍රාණවල කියන්නේ තමයි. ඒ තුවාලේ තියෙන කලින් තිබුණ කෙනා පස්සන ඔලකන්නේ දුකක් තියෙනවා. කලිනුත් ඒක දුක තමයි. නමුත් සැපින් තිබුණ නිසා ඒක සැපක් වශයෙන් තියෙනවා. ඒක තමයි වේදනාව යථාර්ථය. එහෙනම් වේදනාව කියන්නේ ඇත්ත වශයෙන්ම උසේ පල්ලාහයක් දැනීමක් දැනීමක් දෙන දෙන්නේ සිත ඕලාරික භාවයකට පත් වෙනවා කියන්නේ ඒක තේරුම් ගන්න බැරි සිත සංසුන් වෙන දෙවිලක් සංසුන්ලා ඒක කොහොමද විතරේ කරන්නේ කියන්නේ. ඒක නිසා වේදනාව දුකක් කියලා දකින්න බෑ අදවසේ තේරුම් ගන්න කතාන සුඛ වේදනාව දුකක් කියලා. මේක මතකයේ උපමා තමයි මේ අනි මස්සල්ලා පස්සෙත් කියලා කඩේ දේවා නම් කිසි කිසිම කරලා තියෙන ඒකම හැලෙනවා. කිසි කිසි හැලෙනවා හැලියෙන්නේ සිද්ධ. ඒක නේද ඒක ඕනෑම දෙයක් කියලා. අරින් හොයන දෙයක් නෑ නමුත් ඒක දුක වේදනාවේ දුක් ස්වરૂපේ ඒ ආකාරයෙන් තේරුම් ගන්න ඕන දුකක් වශයෙන් ලබනවා. මේ වේදනාව කෙරේ කලකිරීම කියලා අවබෝධ කරගන්න ඕන විශේෂයෙන්ම මේ වේදනාවට ඇදගෙන ගැඹුරම නේද මේ තරම් සංසාරේ පුරා දුක්ඛින් නේද මේ තරම් සංසාරේ ධනස් ජරා ව්‍යාධි මන දුක්ඛින් නේද මේක මගේ හිතේ තියෙන කොච්චර දුක්කමද මේ දුක්කමද සැලකලා මෝඩකමද සැලකලා මේවා අල්ලගෙන බදාන කොච්චර දෙනෙක් වශයෙන් ජීවත් වෙන සංසාරේ පුරා දැන්වත් සුදුසේ මේවා අත්හරින්නද කියලා ඒක නිකන් කලකිරීමක් ඇති වෙන විදිහට කටයුතු කරනවා වේදනාව කෙරේ මොහොතේ කියලා දකිනවා නේද? එන්නේ මේක කෙරේ ආස්වාදයක් තියෙනවා කියලා හිතනයි. ඒකේ ආදීනව දක්නාය ඇලෙන්නේ. ඒ වගේම වේදනාව සුඛින් අත්හරින්න කියන ගන්නේ කියලා දකිනවා. ඒ විදිහට වේදනාව ගැන දකීක බඳ වාසයක් තියෙනවා මෙන්න මේ ඔක්කොම දැනගන්න තමයි වේදනම් පජානාති කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ වේදනාව දක්වන්නේ කියලා. මෙන්න මේ විදිහට වේදනාව ගත යුතු වෙනවා. මේක දැනගැනීම තුළින් අපිට වේදනාව පිළිබඳ යම් කිසි මුලාවක් තියෙනවා නම් ඒ මුලාව අවිද්‍යාව තුළින් ගන්නවා. ඒ අවිද්‍යාව නැති කරලා ඒ මුලාව නැති කරගන්නත් පුළුවන්. එතකොට වේදනා වේදනා පාදෝය ඇති නැති නැති ඒකෙන් මෙලෙසින් අල්ලන්නේ උපාදාන කරන්නේ මට මොකෝ උඹේ පාඩම් බොහෝ යකින් ඇති මට මොකෝ කියලා හිතන්නා වගේ ඔය ඉන්නේ වේදනා වේදනා පාදෝය ඇති නැති නැති ඉතින් මේක බොහෝ දෙනෙකුට කරන්නද පුළුවන් දෙයක් නෙවෙයි භාවනා දියුනේ කියලා ඉංග්‍රීසි දකින සංස්ථාවක් මට ටෙලිෆෝන් කරලා දුන්නු මම කතාවක් කියලා මම දේශනා කරනවා සමස්ත සාමාන්‍ය වේදනාව ගැන කියන මගේ කතාවක් කියන ඒවා අහලා මම හිතට භාවනා කරනවා ඒ වෙනවා මේ බලත් වෙනවා කොහොමද කියලා ඔක්කොම තේරෙන මේක මගේ නිරීක්ෂණ තේරුම් ගන්න බැහැ අද මම මගේ වේදනාව නෙවෙයි අනාත්මය කියලා තේරුම් ගන්නට බැහැ ඒක තමයි කියන්නේ විද්‍යාවට රෝකේ තමයි. මේවා තේරුම් ගන්නට පුළුවන් ශක්තියක් මොනකේ සුදුසුකම් තිබෙන්න පුළුවන්. ඒ මූලක් පාදකයේ වේදනම් පදන්නාති වේදනාව දකිතේ කියන කරුණ පිළිබඳ සායෝනික පැත්තට බලන කරන විශේෂයෙන්ම නිවන් යාමට අවශ්‍ය වන කරුණු දක්වන ආකාරයට සුදුසුනා මේකත්. ඒකට වේදනාව විවිධාකාරින් අපි පෙන්වන කලා දෙආකාරයකින් තුන් ආකාරයකින් ආකාර පහකින් ආකාර හයකින් ඒක අමතරව ආකාර 18 කින් මේක සංස්කාර සම්මේ සංස්කාර කියලා කියන මේ මනෝපස්කාර ධර්මයන් ඉතින් හැසිරෙන ස්වરૂපයන් මනෝපස්කාර කියන්නේ ඒකේ හැසිරෙන ස්වરૂපයේ ක්‍රියාත්මක වන ආකාරය අපි තේරුම් ගන්නවා. ඒකට ඒකේ ඇත්තට හොඳ නිසා අපි මේ ධර්මීය ආකාරයෙන් හැදෙන මුලාවන් නැයින් කර ගන්න පුළුවන්. ඒකට රූප කෙරේ මුලා වුණා සංකේන ශබ්ද කෙරේ මුලා වුණා අනිත්‍යයන් ගන්න සෑම අරමුණක් කෙරේ මුලා වුණා මුලාව සම්මන්ත සේනම් ගන්නට නැතුණා මුලා වුණා රූප ආදී අරමුණු මුලා වුණා ඒ මුලා සමන්දේට පුළුවන් මුලාව තිබුණා ඒ මුලාව නිසා ඒ රූප ආදී අරමුණු කෙරේ මුලා වෙච්ච ආකාරයක් තේරුම් ගන්න ඒක නිසා මේකවත් අද වශයෙන් තේරුම් ගන්න එහෙම තේරුම් අරගෙන දේශනාව නිසි පරිදි අවබෝධ කරගෙන වේදනාව කෙරෙහි යථාභූතඥාන දර්ශනයක් ඇති කරගන්න. අනත්ම මානව පිළිගැනීමේදී මේක ඒ කාන්දම නියම සංකේම ප්‍රාර්ථනා සත්‍යභාවය අපලා සුමාන කරන්න දැන් මම දේශනාව නිම කරන්න. එනම් මුලින්ම ආකාසස්තරයෙන් පාසෙන්න ආකාසස්තරයෙන් මත්හා දේවානංගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා සිරන් බස්මල සාධනන්න පාපස්ථාදලින් මච්මා දේවානාදාමය කුසා පුුණන් තන්නමය විස්සාපනන් ලක්ෂණ දේශනන්නා පාපස්ථාදලින් මච්මා විනානාදාමය කුසා පුුණන් තන්නන මෝදිසා සිරන් ලක්ෂණ තුමන් කරන්තේ පාක්ෂණය කරන්නාසමය කම්මීනාමය බාල සමාධිමෝ සකන් සමාධිමෝ හෝ සේයාව සිම්පාන පස්සයා สัมพุทธังสวัสดามันโนตุสัพพยุทธาสมัจจตุเวนี่ก็เหลือเพียงแต่สัตว์ตัวนี้มาคือมันไม่หาที่สัตว์ตัวตั้งเรื่องสัตว์ตัวเดียวเรื่องสัตว์ตัวนั้นมีสัตว์ตัวเดียวขนาดเดียวปัจจุบันเป็นเพื่อนจำวัตตาปตายมูลรักษามูลดำมาวัดกันเจ้าวันนอนสัมมา ආරෝග්‍ය සම්පත්තිය සම්පතන්තං සේවතෝන් මාන සම්පත්තිය නාති සමිඤ්ඤේ සෝපත්තේ වාසනසේවා